ඒ අනුව තමයි අද දවසේ කටින සිවුරේ කොටසක් හරි Taman එකතු වෙලා මහලා ඉවර වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. එන්නතුනේ බුදුරජාණන් වහන්සේ අපි බලමු අද අපේ ජීවිතයට වැදගත් කරුණු කීපයක් මුලින්ම මම ඔබට පෙන්වන්නම් බුදුරජාණන් වහන්සේ ජීවිතේ ගත කරපු හැටි. දවසේ පැය කීයද? 24යි. ඇයි කීයක් බුදුරජාණන් වහන්සේ නිදාගන්නේ පැය දෙකයි නිදාගත්තේ හිමිදිරි උදෑසන දෙකට පාන්දර දෙකට තමයි බුදුරජාණන් වහන්සේ අවදි වෙන්නේ බුද්ධත්වයට පත් වෙච්ච දවසේ ඉඳන් උන්වහන්සේගේ දිනචරියාව ඒ විදිහට තමයි තිබුණේ හිමිදිරි උදෑසන දෙකට අවදි වෙලා පැය කීපයක් භාවනා කරනවා භාවනා කරලා සක්මන් කරනවා එලි මහන්නේ පාන්දර 5 වගේ වෙනකොට 5 වෙනකොට අරුණෝදයට ඔන්න මෙන්න තියලා උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලනවා කාටද මං අද පිහිට වෙන්නේ කියන උන්වහන්සේ කොහොමද ධර්ම දේශනා කරනවා නමුත් බුදු කෙනෙකුගේ මහා කරුණා ඇසට යොමු වෙන්නේ පෙර ගොඩාක් පින් කරලා ඉවර වෙලා බුදු කෙනෙකුගේම බණ අහනවා මන් නිවන් අවබෝධ කරනවා කියන චේතනාව තුලම හිත යොමු කරගෙන හිටපුවා ඒ ඇසට යොමු වෙනවා මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලන. ඒ අනුව බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක්ව උන්වහන්සේගේ මහා කරුණා ඇසට යොමු වුණොත් ඒ කෙනා හොයාගෙන සමහරට යොදුන් ගණන් කිලෝමීටර් 4 5 උන්වහන්සේ පයින් වැඩම කරනවා. පාත්‍රය අරගෙන උදෑසනින්ම උන්වහන්සේ කෙනා හොයාගෙන යනවා. ඒ අතරමඟ හම්බෙන අයටත් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඉතින් දවල් කාලේ වගේ නම් උන්වහන්සේ පින්ඳ පාතේ වැඩම කරලා ඒ කෙනාටත් බණ ටිකක් කියලා පාත්‍රයට දානි ටිකක් ලැබුණාට පස්සේ ඒ දානි ටික අරගෙන උන්වහන්සේ අටුවාවේ විස්තර කරනවා වටපිට බලනවා ගස් සෙවණක් විවේකීව ඉන්න පුළුවන් වනාන්තරයක් කොහෙද තියෙන්නේ කියලා. අර දානි ටික අරගෙන වනාන්තරයට ගිහිල්ලා ආසනයක් බුදුරජාණන් වහන්සේ විසින්ම හදාගන්නවා. ගස්වල වේලිලා වැටිච්ච කොළ එකතු කරන අතින් ගොඩ ගහලා ගහක් යටට කොළ ගොඩක් හදනවා. හදලා ඒ උඩ උන්වහන්සේගේ දෙපොට සිවුර තියෙනවා. සංගල සිවුර කියන්නේ ඒක. මේ සිවුර හතරට නමලා අර කොළ ගොඩ උඩින් එලා ගන්න. ඒක තමයි උන්වහන්සේගේ ආසනය. එතන වැඩ ඉඳලා දානි ටික වළඳලා පාත්‍රයේ හොදලා නමලා තියලා භාවනා කරනවා. හවස 3 3:00 වගේ වෙනකොට පෑම් පහසු වෙලා ජේතවනාරාමේ නම් එහෙට වැඩම කරනවා. මොකද ඒ වෙනකොට ධම්සභා මණ්ඩපේට විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා පිරිලා ඉතිරිලා උන්වහන්සේගේ බණහන්. බුදුරජාණන් වහන්සේ හවස 4 වගේ වෙනකොට කෙලින්ම ධම්සභා මණ්ඩපේට වැඩ සිටිනවා. වැඩම කරලා. ඒ සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ ධර්ම කරුණු විස්තර කර කර ධර්ම සාකච්ඡා කර කර බණ කියනවා. හවස 5 මාර 6 වගේ වෙනකොට කරවල වැටෙනකොට අර ඈත ගම් නියම් ගම් වලින් ආපු අය බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා ඇඳිරිය වැටෙන්න කලින් තමන්ගේ ගම් නියම් ගම් වලට පිටත් වෙලා යනවා. රාත්‍රී කාලේ කරවල වැටුණාට පස්සේ ස්වාමින් වහන්සේලාව රැස් කරනවා. රැස් කරලා ඊයගේ විනේ ප්‍රශ්න විනේ ගැටලු විසඳලා යම් කිසි අඩුපාඩු තියෙනවා නම් ඒවා විසඳලා විනේ ශික්ෂාපද පනවනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ ධර්ම ගැටලු ප්‍රශ්න පුත්‍රජාන වහන්සේගෙන් අහනවා ස්වාමීනි මම මේ විදිහට භාවනා කරනවා මට කොහොමද දියුණු කරගන්නේ? උන්වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා ඔබ මේ විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා එක එක්කෙනාට උපදෙස් දෙනවා. දීලා ඒ විදිහට භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරනවා රාත්‍රී 9:45 විතර වෙනකම්. 9:45ට පමණ උන්වහන්සේ ධම්සභා මණ්ඩපෙන් කටයුතු අවසන් කරලා උන්වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කරන වැඩ සිටින කුටියට කියන ගන්ධ කුටිය. උන්වහන්සේ 9:45ට විතර ගන්ධ කුටියට වැඩම කරාට පස්සේ රාත්‍රී 10ක් 12ක් වෙන් උනේ දෙවිවරු වෙනුයි. හැමදාම දවසේ පැය දෙකක් දෙවියන්ට වෙන් කරා. රාත්‍රී 10ක් 12ක් අතර තමයි දෙවිවරු තමන්ගේ ධර්ම ගැටලු ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ ළඟට අරගෙන ඉන්න විසඳගත්තේ. ඔබ අහලා ඇති ඕන තරම් දේශනාවල තියෙන්නේ. මුළු මහත් ජේතවනී බබලවාගෙන රාත්‍රී මැදියම් කාලේ දිව්‍ය වූ ආලෝකයකින් දෙවි කෙනෙක් ඇවිල්ලා මෙහෙන් ප්‍රශ්න ඇහුවා මෙහෙන් ප්‍රශ්න ඇහුවා කියලා දේශන ගණනාවක් තියෙනවා. તો රාත්‍රී 10ක් 12ක් තමයි දෙවියන්ට වෙන් කරන්නේ. හිමිදිරි උදෑසන දෙකට අවදි වෙනවා රාත්‍රී 12ට උන්වහන්සේ සිංහසෙයියාවෙන් සැතපෙනවා. පැය දෙකයි නිදාගන්නවා. ඔය අතරේ බුදුරජාණන් වහන්සේ ගම් නියම් ගම් කරා වැඩම කරමින් ධර්ම දේශනා කර පුදුම ප්‍රශ්න උන්වහන්සේට ආවා. සමහර වෙලාවට උන්වහන්සේ යොදුන් ගණන් යනවා කෙනෙකුට බණ ටිකක් කියන. පින් තියෙනවා. එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනකොට උන්වහන්සේ දැක්කා වයසක දෙන්නේ. මේ දෙන්නටම ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ උදෑසන පාත්‍රය අරගෙන ඒ අයගේ ඒ පැල්පතට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ යොදුන් ගාන ගෙවාගෙන ගිහිල්ලා මේ පැල්පත ළඟට වැඩම කරද්දී ඒ ගෙදර ඒ ස්වාමියා හේනක වැඩ කරලා ඇවිල්ලා බොහෝම මහන්සි වෙලා ඇවිල්ලා අර පැලේ එළියේ පිලේ පාර පැත්තට පිටිපස්ස හැරෙන විදිහට වාඩි වෙලා ඉන්නවා පිඟාන අතේ තියන් පිඟාන කියන මැටි වලද. ගෙදර උන්ද ගෙදර උයලා තියෙන ටික දංකුළු ටික තියෙන මේක ගෙනල්ලා සූර සූර අර කට්ටියට බෙදනවා. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන ඇවිල්ලා මිදුලේ වැඩ සිටියා. දැන් අර gedara උන්දර තමයි පාර පැත්ත පේන්නේ. ඇයි තමන්ගේ ස්වාමියා පාරට පිටිපස්ස හැරෙන්න ඉඳගෙන බැලුවා එක පාට බලනකොට මෙන්න පාත්‍රයක් අරගෙන හිටගෙන කල්පනා කරා දැන් මේ මිනිස්සයා මේක දැක්කොත් මේ කන්න තියෙන ටිකක් කියලා ওই පාත්‍රයට හලාවි. ඒ නිසා මේ මිනිස්සයාට නොපෙනෙන්න යවන්න ඕනේ කියලා හිතුවා. හිතලා ඉවර වෙලා ඇහෙන් කීව යන්න කීව ඇහෙයිම. ටිකක් බුදුරජාණන් වහන්සේ දිහා බැලුවා බල්ලා ඇහෙන් ටිකක් රවලා වගේ කීව යනවා යන්නේ කියලා. උන්වහන්සේ බොහෝම කරුණාවෙන් ඇස් දෙකෙන්ම උන්වහන්සේ ඔළුවෙන්ම කිව නෑ යන්නේ නෑ කිය. දැන් මේ ගෙදර උන්දට තරහා ගියා. දෙවනි පාර තව ටිකක් හොඳට රවලා බැලුවා. බලලා ඔළුවෙන්ම කිව යනවා යන්නේ කියලා මිදුනේ. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් බොහොම කරුණාවෙන් නෑ යන්නේ නෑ කියලා ඔළුවෙන්ම උත්තර දුන්නා. තුන්වෙනි වතාවේ මේ බිරිඳට එක පාට හිනා ගියා. අපේ මේ ශ්‍රමණයන් වහන්සේගේ පෙරේතකම යන්න කීවත් යන්නේ නැහැ කියලා. ඒ සැනින් අර ස්වාමියා හැරිලා බැලුවා මොකද මේ hina වුනේ කියලා බලනකොට බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා. බිරිඳට අඳුන ගන්න බැරි වුණාට ස්වාමී අඳුරගත්ත ඉක්මනට ගිහිල්ලා කියන අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච කෙනා කෙනා නේද? ගෙදර හරිය පාත්‍රය අරගෙන ආවට දෙන්න දෙයක් නැහැ කියලා මම දැන් මේ කකා හිටපු දවකුඩ ටිකයි තියෙන්නේ කියලා. සාවක පූජා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට ඒ ටික පූජා කරා. බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න තැනක් නැහැ ගෙදර. එළියේ පීල තමයි තිනා මෙතන හොඳයි කියලා. උන්වහන්සේ පිළේ වැඩ ඉඳලා අර ඉතුරු වෙච්ච ටික අර කාලා ඉතුරු වෙච්ච ටිකේ ටික වැළඳුවා. වළඳලා ගෙදර දෙන්නව ආඩි කෙරුව දැන් පින් අනුමෝදන් කරා. දැන් මේ දෙන්නම දැනගෙන හිටියේ නෑ බුදුරජාණන් වහන්සේ ආවේ Tamanට නිවන් අවබෝධ කරවන්න බණ කියලා දෙන්න කියලා. දැක්කේ පාත්‍රේනේ ආපු ගමන් දෙන්නම ඇවිල්ලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ මේ දෙන්නගෙම ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා ධර්ම දේශනා කරා. දේශනාව අවසන් වෙනකොට දෙන්නම සෝවාන් වුණා. මේක තියෙනවා දේශනාවක්. එතකොට බලන්න ඒ වගේ උන්වහන්සේ ගම් නියම් ගම් පුරා වැඩම කරමින් අවුරුදු 45ක් පුරාවට ධර්ම දේශනා කළා. රාත්‍රී 10යි 12යි බුදුරජාණන් වහන්සේ වෙන් කරේ දෙවියන් වෙනුවෙන්. අද මම ඔබට පෙන්නලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ආපු කරුණු කීපයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉතාම ලස්සන දේශනයක්. මේ දේශනාවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ බුදුදහම කෙරෙහි පැහැදුනේ ඇයි? මම ඇත්තම බෞද්ධයෙක්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට පැහැදුනේ මෙන්න මේ කරුණ නිසා කියලා දෙවි කෙනෙකුට විස්තර කරනවා. මේ දෙවි කෙනාගේ නම තමයි පහාරාද. රාත්‍රී කාලේ ජීවිත වනීම ආලෝකමත් කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට මේ පහාරාද කියන අසුරේන්ද්‍රය අසුරයි. අසුර කියන්නේ මේ කියන්නේ අමනුෂ්‍යෙක් නෙමෙයි. දෙවි කෙනෙක් අතර. අසුර කියලා අපායකුත් තියෙනවා. දැන් අපි සතර අපාය කියලා අපාය හතරක් ධර්මීය කතා කරන නිරේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර අපාය. එතන අසුර අපාය කියන්නේ දුක් විඳින මහා සාගරය ඇතුලේ ඉන්න දුක් විඳින අමනුෂ්‍ය කොටසක්. ඒ අසුර අපාය කියලා. මෙතන අසුර කියන්නේ දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න සුර අසුර කියලා කණ්ඩායම් දෙකක්. සුර කියන්නේ සැපයෙන් වැඩි දෙවිවරු. ඒ අයගේ නායකයා තමයි ශක්‍ර දෙවියෝ. අසුරයෝ කියන්නේ දිව්‍ය ලෝකෙම ඉන්න සැපයෙන් අඩු දේවතා පිරිසක්. ඒ අය ටිකක් ගැටුම් වලට බරයි. ඒ අයගේ නායකයෝ දෙන්නෙක් ධර්මයේ විස්තර කරන එක්කෙනෙක් වේපචිත්ති අනිත් එක්කෙනා පහාරාද. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන ආවේ මේ පහාරාද කියලා අසුරේන්ට. ඇවිත් බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. හොඳට මතක තියාගන්න ඕනේ කරුණු ටික ඕනේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනය කෙරෙහි පුදුමාකාර පැහැදීමකින් ගෞරවයකින් මේ බුද්ධ ශාසනය තුල ධර්මීය දියුණු කරනවා දකින්න තියෙනවා අපට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ මේ තරම් ආස කරන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයක් තියෙනවා උන්වහන්සේගෙන් ප්‍රශ්න අහද්දී උන්වහන්සේ සමහර වෙලාවට එයාගෙම ප්‍රශ්නයක් අහනවා ඒකට කියන්නේ පටිපුච්ච ව්‍යාකරණේ ප්‍රඥා කෙලින්ම ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව එයාගෙන් පෙරලා ප්‍රශ්න අහනවා. අහලා ප්‍රශ්නෙට උත්තරේ මතු කරනවා. බුදුරජාණන් වහන්සේ කියලා පහරාද හරි. ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින් ඔබ මට කියන්න කිව්වා. ඇයි මේ අසුරයන් මහා සාගරයට මෙච්චර ආස කරන්නේ කියලා. පෙරලා ප්‍රශ්නයක් ඇහුව බුදුරජාණන් වහන්සේ. ඒකට හේතුව දිව්‍ය ලෝකේ ඉන්න අසුරයෝ මහා සාගරයට ඇලුම් කරනවා. සාගරයටමයි හිත පිහිටවාගෙන සාගරයේ තියෙන ආශ්චර්යමත් කාරණා දැකලා බොහොම ආසාවෙන් මොහොතට තමයි ඇලුම් කරන්නේ මේ අසුර කොටස්. බුදුරජාණන් වහන්සේ අහනවා හරි පහාරාද ඔබ කියන්නේ කිව ඇයි මේ අසූරිය මහා සාගරයට ඇලුම් කරන්නේ පැහැදින්නේ ඇයි ඔය ඔච්චර ඔය සාගරය ගැනම හිත පිහිටවගෙන ඉන්නේ මොකද්ද මහා සාගරයේ තියෙන ආශ්චර්ය අద్భుත දේවල් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි එහෙනම් මම ඉස්සලා උත්තරේ දෙන්න මහා සාගරයේ තියෙනවා කියනවා අපි දකින්න හැටියට ඒ කියන්නේ අසුරයෝ දකින්න හැටියට ආශ්චර්ය අద్భుත කාරණා අටක් අන්නේ කරුණ වට නිසායි කියන අපි මහා සාගරයට මේ තරම් ආස කරන්නේ ඇලුම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ යනවා හරි පහරාද කියන්න බලන්න ඔබේ මහා සාගරයට අසුරු ඇලෙන ආස කරන කාරණා අට කියන්න කි. ඔන්න එකින් එක මතක තියාගන්න ඕන. පහරාද අසුරෙන් රැකිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සාගරය කියන්නේ පිළිවලින් ගැඹුර කරා යන දෙයක් කියලා. පිළිවෙලින් තමයි කියව සාගරයේ ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරට ඒක මහා සාගරය තුල අපි දකින ආශ්චර්ය අద్భుත කාරණයක් කිය. ඒ නිසා අපි සාගරයට ඇලුම් කරනවා කිය. ඇත්තද බොරුද? ගිහිල්ලා වෙරළට ගිහිල්ලා අඩිය තිබ්බ ගම විශාල ආඝාතයකට වැටෙනවද? නැහැ. ඕන කෙනෙකුට රැල්ල පා ගන්න පුළුවන් ටික ටික ටික ටික තමයි ගැඹුරු කරා යන්නේ සාගරේ. එතකොට ලෝකෙ කොයි පැත්තෙන් ගත්තත් ඒක තමයි ස්වභාවය. සමහර තැන් තියෙනවා හේදිලා හේදිලා වල වගේ හැදිච්ච තැන්. එහෙම නෙමෙයි සාමාන්‍ය සාගරී ස්වභාවය පිළිවෙලින් ටික ටික ක්‍රමානුකූලව ගැඹුර කරා යන. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මහා සාගරයට ආස කරන පළවෙනි කාරණේ කිය පිළිවෙලින් ගැඹුර කරා යාම. ඔන්න ඒකයි. දෙවැනි එක කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අසුරයන් වෙච්ච අපි මහා සාගරයට ආස කරන මහා සාගරයේ දකින ආශ්චර්යමත්ම දෙවනි කරුණ තමයි කියව සාගරය විරල ඉක්මවා යන්නේ නැtei කිය. මහා සාගරයේ විරල සීමා කරගෙනයි කියව පවතී. කොහෙන් ගත්තත් විරලක් නැද්ද? තියෙනවා. එතකොට මේ විරල සීමා කරගෙන තමයි සාගරේ පවතින්නේ. ඒ නිසා අසුරයෝ ඒ හේතුව නිසාත් මහා සාගරයට ආසා කරනවා. ඉතින් අමනුෂ්‍ය දකින්න හැටි. බුදුරජාණන් වහන්සේ කියනවා හොඳයි. ඊළඟට මහා සාගරයට වාසා කරන්නේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ওই විතරක් නෙමෙයි. මහා සාගරයේ තුල තවත් ආශ්චර්ය කරුණු මම දකිනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සාගරයට අසුරයන් ආසා කරන තුන්වෙනි කාරණේ තමයි කීවා මහා සාගරයේ මලකුණු රඳින්නේ නැහැ කියලා. මලකුණු ගොඩ ගන්නවා. ඇත්තද බොරුද? කෙනෙක්ව මරලා ගිහිලා මොහොත මැදට දාලා එනවා. දවස් 3-4කට පස්සේ හරි ගොඩ ගන්න නැද්ද කොහෙට හරි? ගොඩ ගන්නවා. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සාගරය කියන්නේ මලකුණු රඳින්න නැති තැනක් කියනවා. මලකුණු ගොඩ ගන්නවා. වෙරළට ගන්නවා. ඔය මූදු ගිහිල්ලා නැව් ගිහිල්ලා පෙරලිලා මැරෙනවා. කොහොමත් මාස ගානකට පස්සේ හරි අර මලකුණ කුණු වෙලා හරි ගොඩ ගන්නවා. ස්වාමීනි මහා සාගරයේ තියෙන ආශ්චර්ය කාරණයක් ඇටියට අපි ඒක දකිනවා. ඔන්න කරුණු තුනයි. ඊළඟ එක කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහා සාගරයේට කොයිතරම් වැස්ස වැස්සක් කොයිතරම් ලෝකේ හැම තැනින්ම ගංගාවල් ගලාගෙන එනවා. ඉන්දියාවේ තියෙන විශාලම ගංගා ටික කියන ස්වාමීන් ඉන්දියාවේ විතරක් ගංගා, යමුනා, අචිරවති, සරබු, මහී කියලා මහා විශාල ගංගාවල් එනවා කියලා. ලෝකේ හැම රටකින්ම ගංගාවල් ඇවිල්ලා වැටෙන්නේ කොහෙටද අන්තිමට? සාගරයට. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොයිතරම් ගංගාවල වතුර ගැලුවත් කොච්චර වැස්සත් සාගරේ වතුර අඩු බවක්වත් වැඩි බවක්වත් පේන්නේ නැහැ අවුරුද්දක් පෑවුවා කියලා මුහුදේ වතුර හිදෙනවා ටික ටික. නැහැ. ඒක කොච්චර වැස්සා කියලා වතුර උතුරලා එනවද? එහෙම නැහැ. එතකොට අඩු බවක්වත් වැඩි බවක්වත් ගංගා ගැලුවා කියලා බැලු බැලමට පේන්නේ නැtei කියන්නේ. ස්වාමීනි මේක මහා සාගරයේ ආශ්චර්ය කරුණක් හැටියට අපි දකිනවා ඒ නිසා අපි ආසයි කියනවා. කරුණ කීයද? හතරයි. ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය විතරක් නෙමෙයි. මහා සාගරේ තවත් ආශ්චර්ය කරුණක් තමයි කීවා නොඑක් නම් ඇති ගංගාවල් වැටෙනවා. ගංගා, යමුනා, අචිරවති, සරබු, මහී කියලා. හැබැයි මේ සියලු වතුර මොන ගංගාවෙන් වතුර ගලාගෙන ආවත් ජලය මහා සාගරයට වැටුණට පස්සේ පැරණි නම් ගොත් ඔක්කොම අතහරිනවා. අතහැරලා පොදු නාමයකට එනවා. ඒ තමයි සාගර ජලය බවට පත් වෙනවා. මුහුද තුල වෙන් කරන්න පුළුවන් මේ තියෙන ගංගානංගගේ වතුර ටික. මේ තියෙන සරබූ ගගේ වතුර, මේ තියෙන මහී ගගේ වතුර කියලා වෙන වෙනම හොයන්න පුළුවන්. නෑ. ඒ ඔක්කොම සාගර ජලය කියන පොදු නාමයකට පත් වෙනවා. ඒ නිසා ස්වාමීනි අපි ආසයි කිය මහා සාගරයට. අරණු කීයද? පහයි. හයවෙනි එක කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සාගරය තුල තවත් ආශ්චර්ය කරුණක් අසුරයන් වෙච්ච අපි දකිනවා. ඒ තමයි කිව්වා සාගරයේ ජලය ලෝකෙ කොයි පැත්තෙන් ගිහිල්ලා අරගෙන දිව බැලුවත් එකම රසයයි කියවා. ලවණ රසයයි කියවා තියෙන්නේ. ඒක මහා සාගරයේ තියෙන ආශ්චර්ය කරුණක් හැටියට අපි දකිනවා අපි සාගරයට ආසයි කියලා ඒ නිසා. ඇත්තද බොරුද? ලෝකෙ කොහෙන් ගත්තද ඉන්දියා ලංකාවේ ඉඳලා මුහුදු වතුර ටිකක් දීවි ගාලා බැලුවා. ඕස්ට්‍රේලියාවේ අයිනට ගිහින් බැලුවා. ලෝකෙ කොයි පැත්තේ ගිහිල්ලා මුහුදු වතුර ටිකක් බීලා බැලුවත් එකම රසයි. ලවණ රස. එතකොට ඒ නිසා අපි සාගරයට ආසයි කියන්නේ. හයයි. මතකද දැන් කියපු ටික? ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය විතරක් නෙමේ මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක් කිය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙවියන් වන අපි අහසේ ඉඳන් මහා සාගරයේ දිහා දකිද්දී අපේ ඇසින් අපි දකිනවා කියනවා මහා සාගරය තුල තියෙන මහා වටිනා සම්පත්. කියනවා ඒ කාලේ තියෙන මණික් වර්ගවල නම් කියනවා මුතු, මණික්, ශක්, ශිලා, වෙරුළුමිණි ආදී මිල කළ නොහැකි වටිනා මාණික්ක වර්ග මුහුදු පතුලේ තියෙනවා කියන. ඒ නිසා ස්වාමීනි මේ සාගරය කියන්නේ සම්පත් සාගරයක්. මුතු මැණික්, ශක්ශිලා ආදී වටිනා සම්පත් සාගර පතුලේ තියෙනවා. ඒ නිසා මහා සාගරයට අපි ආසයි කියන්නේ. කීයද? හතයි. අටවෙනි එක කියන ස්වාමීනි භාග්‍යතුන් හසෝයි විතරක් නෙමෙයි. මහා සාගරයට අසුරයන් ආස කරන්නේ ඇසට පෙනෙන ඔය මාළු වගේ සත්තු ඇරෙන්න මහා විශාල ශරීර තියෙන අద్භූත ශරීර ඇති අමනුෂ්‍යයන් ඉන්නවා කියලා. සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 100ක් විශාලයි කියනවා. මහා සාගරය තුර ජීවත් වෙනවා කියනවා. සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 200 300 විශාලයි කියනවා. ඒ අයගේ නම් කියනවා තිමි, තිමංගල, තිමි පිඬර නාග අසුර ගහන්දරව කියලා අමනුෂ්‍ය කොටස් මහා සාගරේ ජීවත් වෙනවා කියන එකේ නාග ලෝකේ තියෙන සාගරය ඇතුළේ. අසුර කියන අපායේ තියෙන සාගරය කියන තිමි තිමංගල තිමි පිඬර නාග අසුර ගහන්දර. ওই කොටස් තමයි අමනුෂ්‍ය හැටියට සාගරය ඇසුරු කරගෙන මොහොත ඇතුළේ ජීවත් වෙන අමනුෂ්‍යය. ස්වාමීනි මේ සත්‍යයන්ගේ අద్භූත ශරීරවල තියෙන ස්වභාවය දැකලා අපි සාගරයට ආසා කරනවා. ඔන්න කරුණු අටයි. දැන් මතකුණු පිළිවෙලට. පළවෙනි එක මොකක්ද? මහා සාගරය පිළිවෙලින් පිළිවෙලින් ගැඹුර කරා යන. දෙවෙනි එක මොකක්ද? විරල ඉක්මවා යන්නේ විරල සීමා කරගෙන පවතී. තුන්වෙනි එක මලකුණු රඳින්නේ මලකුණු ගොඩ ගන්න. හතරවෙනි එක කොච්චර වැස්සත් කොයිතරම් ගංගා ගලාගෙන ආවත් වතුර අඩු බවක්වත් වැඩි බවක්වත් නැහැ. ඊළඟ ගංගා යමුනා චිරවිති සරබු මහී කියන ගංගාවල විශාල ජල කඳවල් ඇවිල්ලා ඒවා සාගරයට වැටුණාට පස්සේ සාගර ජලය කියන පොදු නාමයකටපත් වෙනවා. වෙන් වෙන්ව නැහැ. ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විතරක් නෙමෙයි. මහා සාගරේ කොහෙන් ගත්තත් එකම රසයි ලුණු රහයි. ඊළඟට කියනවා සාගරය කියන්නේ සම්පත් සාගරය. මහා වටිනා සම්පත් මාණික්ක වර්ග තියෙනවා. ඊළඟට අමනුෂ්‍යයෝ ගැන සාගර පතුලේ ඉන්න විශාල ශරීර තියෙන අමනුෂ්‍ය. දැන් පහරාද කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔන්න මම නම් අසුරයන් ආශ කරන කරුණ වටම තථාගතයන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. දැන් ස්වාමීනි ඔබ වහන්සේ මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කියලා. මොකක්ද අසුරය අහපු ප්‍රශ්නේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස බුද්ධ ශාසනයට ආශා කරන්නේ ඇයි කියලා. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය. උන්වහන්සේගේ දේශනාවල තියෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ අර අසුරයාගේ කියපු කරුණුම අරගෙන අනිත් පැත්තට විස්තර කරන ධර්මයේ තුල. බුදුරජාණන් වහන්සේ අහනවා පහාරාද දැන් ඔබ කිව්වා අසුරිය මහා සාගරයට ආස කරන පළවෙනි කාරණේ තමයි කියලා පිළිවෙලින් සාගරේ ගැඹුර කරා බුදුරජාණන් වහන්සේ අදාළ පහාරාද මගේ බුද්ධ ශාසනයටත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආස කරන්නේ මගේ බුද්ධ ශාසනයත් පිළිවෙලින් තමයි කියව ගැඹුර කරා යන්නේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරන අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා පිළිවෙලින් තමයි ඉස්සරලා සීලේ පටන් ගන්නකොටම රහත් වෙනවද? නෑ. ඉස්සරලා සීලේක පිළිතලා බණ භාවනා කරන්න මහන්සි ගන්නවා ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් යෙදෙනවා ඊට පස්සේ ධර්මයේ දියුණු කරගෙන බණ භාවනා කරගෙන යද්දි ඉස්සල්ලාම සද්ධානුසාරී වෙනවා. ඊළඟට ධම්මානුසාරී වෙනවා. ඊළඟට සෝතාපන්න වෙනවා. ඊළඟට තවදුරටත් ධර්මයේ දියුණු කළ සකදාගාමී තවදුරටත් ධර්මයේ දියුණු කරලා අනාගාමී වෙනවා. අනාගාමී වෙච්ච කෙනා තමයි තවත් ධර්මයේ දියුණු කළ රහත් වෙන්නේ. එතකොට පිළිවෙලින් ටික ටික ටික ටික ගැඹුර කරා යන. එකපාරට පටන් ගන්නකොටම රහත් වෙන්නේ නැහැ. එතකොට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙන අනුපූප පිළිවෙලින් සීලය තුල හික්මෙනවා. පිළිවෙලින් ප්‍රතිපදා වේදෙනවා. සීල සමාධි ප්‍රඥා ටික ටික ටික ටික දියුණු කර කර ප්‍රඥාව දියුණු කර කර ඉන්ද්‍රිය ධර්ම වඩමි. පිළිවෙලින් නිවන කරා යන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආසයි කි. ඔන්න එහෙනම් තමන් ගලපලා බලන්න ඕනේ දැන් මම බුද්ධ ශාසනයට පෑදුනේ ඇයි මේ හේතුව නිසාද කියලා තමන් ගල්පල බලන්න. දෙවනීක බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද දැන් ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආස කරන දෙවනි කාරණේ හැටියට ඔබ පෙන්නවා මොකද්ද? මහා සාගරයේ වෙරළ ඉක්මවා යන්නේ නැtei කිය. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනයත් වෙරළ ඉක්මවා යන්නේ නැහැ මගේ බුද්ධ ශාසනයේ වෙරළ තමයි කියව සීමාව තමයි කියව සීලය. බුද්ධ ශාසනය තුල සියලු වරප්‍රසාද හිමි වෙන්නේ සීලය ඇතුලේ ඉන්න එක්කෙනාට විතරයි එතකොට බුද්ධ ශාසනයේ සීලය තමයි වෙරළ. වෙරළෙන් එළියට විසි වුණාට පස්සේ බුද්ධ ශාසනයේ අයිතියක් නැහැ. එතකොට වෙරළ සාගරය කියන්නේ ධර්ම අවබෝධයෙන් ද පිළිවෙලින් ගැඹුර කරා යන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී ගැඹුර කරා යන්න පුළුවන් කාටද? සීලයක පිහිටපු කෙනාට වෙරළ සීමා කරගත්ත වෙරළ ඉක්මවලා තමයි සාගරේ කරා යන්නේ. ඔබ අහලා තියෙනවද කොහේ හරි සෝතාපන්න වෙච්ච කෙනෙක් අන්න අසවල්තන බීලා වැටිලා හිටියා කියලා අහලා තියෙනවද දේශනාව? අනාගාමී වෙච්ච කෙනෙක් හොරකමක් කරලා අහු වුණා. අහලා තියෙනවද කොහේ හරි? එක්කෝ අන්න රහතන් වහන්සේලා මේ විදිය බොරුවක් කියලා මාට්ටු වෙලා. අහලා තියෙනවද කොහෙවත්? නෑ ඇයි? උන්වහන්සේලා සීලේ සීමා කරගත්තයි. වෙරළ තමයි සීලය. එතකොට කෙනෙක් සෝවාන් වෙනවනම් එයා ආරිකාර්ත සීලයෙන් යුක්ත වෙනවා. එතනින් එහාට ධර්ම මාර්ගය තුල සීලය දිනු කරගත්ත පිරිසක්. එහෙනම් බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරේ නම් ඒ සාගරය ඇතුලේ සියලු වරප්‍රසාද හිමි වෙන්නේ සිල්වත් කෙනාට විතරයි. ඒ නිසා සීලය කියන්නේ වෙරළ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අන්න එවැනි සිල්වතුන්ගේ ශාසනයක් නිසයි කියනවා මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආස කරන්න. ඔන්න දෙවනි කාරණේ. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පහාරාද දැන් ඔබ කිව්වා අසුරිය මහා සාගරයට ආස කරන තුන්වෙනි කාරණේ හැටියට මොකද්ද? මලකුණු රඳින්නේ මලකුණු ගොඩ ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා පහරාද මගේ බුද්ධ ශාසනෙත් මලකුණු රඳින්නේ නැහැ කියන මලකුණු වෙරළෙන් එළියට ගොඩ ගන්න. මොහොතෙන් එළියට ගන්න. මොනවද මලකුණු? දුස්සීල වෙච්ච කෙනා මලකුණක් කියනවා. එයා සිවුරක් දරාගෙන හිටියත් මොන විදිහට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හැටියට පෙනී හිටියත් යමෙක් දුස්සීල වුණා නම් ඒ සැනින් මලකුණක් ගොඩ ගන්නවා වගේ ශාසනෙන් එළියට විසිනවා. කියන්නේ යාට ශාසනික වරප්‍රසාදයක් හිමි වෙන්නේ නැහැ. ඔන්න ඒකට ලස්සන දේශනාවක් තියෙනවා. තව දේශනාවක් තියෙනවා උපෝසත කියලා. උපෝසත කියන්නේ මොකද්ද? උපෝසතී කියන්නේ පෝය කරනවා කියලා අහලා තියෙන භික්ෂුන් වහන්සේලා පෝය කරනවා කියලා ශික්ෂාපද ආරෝචනය කරනවා. එතකොට උපෝසථාගාරයක දැන් ওই කටින සිවුරක් වුණා පූජා කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා මේ විනය කර්ම කරන්නේ පෝය සීමාවක් තුල. එතකොට ඒ වගේ මාසයකට దేవතාවක් උපසම්පදා ස්වාමීන් වහන්සේලා එකතු වෙලා තම තමන් ආරක්ෂා කරන ශික්ෂාපද දේශනා කරලා තම තමන්ගේ අනුපාඩු වෙච්ච ඒවා තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා ඒවට ඇවැද්දසාගෙන යම් යම් බරපතල ආපත්‍ති තියෙනවා නම් ඒවට විනය කර්ම පනවල ඒ විදිහට ඒවා පිරිසිදු වෙන ක්‍රම තියෙනවා. ඒක තමයි පෝය කරනවා කියන්නේ. නමුත් පාරාජිකා කියලා බරපතලම ආපත්‍ය හතරක් තියෙනවා. ඒවටපත් උනොත් ආයෙ පැවිද්දෙන්න බෑ. එයා සාහර මලකුණක් උඩ ගහනවා. එතකොට දවසක් පොහොය කරන දවසක සවැත් නුවර ජේතවනාරාම. එදා බුදුරජාණන් වහන්සේ සමග භික්ෂූන් වහන්සේලා පොහොය කරන්න පොහොස්ථාගාරයට වැඩම කරා. හවස් කාලේ දැන් එදා පොහොය කරන දවසක්. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ වැඩ සිටිය උපෝස්ථාගාරේ අනිත් භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම ඇවිල්ලා වාඩි වෙලා හිටියා. ආනන්ද හාමුදුරු නැගිටලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපෝසතේ දේශනා කරන සීක්වා උපෝසතේ දේශනා කරන්න කාලයයි කිය. බුදුරජාණන් වහන්සේ නිහඬව හිටියා. දැන් හාමුදුරුවෝ බලාගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා බලනවා දැන් තථාගතයන් වහන්සේ පෝය කරයි දැන් පටන් ගනී කියලා කව නැහැ බුදුරජාණන් වහන්සේ නිහඬයි බැලුවා දැන් රාත්‍රී පළවෙනි යාමයක් ඉක්ම යනවා දැන් ආනන්ද හඳුරු දෙවනි වතාවෙත් නැගිට්ටා. නැගිටලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා බොහෝ වෙලාවක් ඉඳන් බලාගෙන ඉන්න කිය ඔබ වහන්සේ උපෝසතේ දේශනා කරනකම්. ඒ නිසා තථාගතයන් වහන්සේ උපෝසතේ දේශනා කරන සීක්වා කියලා දෙවනි වතාවෙත් වන්දනා කරලා ආරාධනා කරනවා. නෑ සද්දය. බුදුරජාණන් වහන්සේ නිහඬයි. වචනයක්වත් කතා කරන්නේ නිහඬ වුණාසේ වැඩ සිටියා. එතන මහරහතන් වහන්සේලා හිටිය අනාගාමීය හිටිය මාර්ගඵලලාභීය හිටිය අනිත් අයත් හිටිය ඔක්කොම භාවනා කරන ඉරියව්වෙම බලාගෙන හිටිය දැන් තථාගතයන් වහන්සේ දේශනා කරයි දැන් දැන් දෙවනි යාමේ රාත්‍රී 12ත් ඉක්ම වෙලා ගියා රාත්‍රී තුන්වෙනි යාම ඉක්ම ගියාට පස්සේ දැන් උපසතේ කරන්න බෑ උදේ අරුණෝදය පහළ වුණාට පස්සේ ඒක ඔය කරන දවස ගෙවිලා යනවා රාත්‍රී දෙවැනි යාමෙත් ඉක්ම වෙලා තුන්වෙනි යාම එනකොට ආනන්ද හාමුදුරුවෝ ආයි පාරක් නැගිට්ටා. නැගිටලා ගිහින් කිව්වා බුදුරජාණන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේලා බොහෝ වෙලාවක් ඉඳලා බලාගෙන ඉන්නවා. තථාගතයන් වහන්සේ උපෝසතේ දේශනා කරන සීක්වා මේ ඊට කාලයයි කියලා ආරාධනා තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය සංගයා අපිරිසිදුයි කියලා. එතකොට එතන හිටිය මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ බැලුවා තමන්ගේ හිතෙන් උන්වහන්සේට හිත පිරිසිඳ බලන්න පුළුවන්. කවුද මෙතන පොයේ සීමාව තුන ඉඳගෙන ඉන්න දුස්සීල භික්ෂුව කියලා මුගලන් හාමුදුර එක එක්කෙනාගේ හිත තමන්ගේ හිතෙන් පිරිසිඳගෙන බලාගෙන බලාගෙන ගියා. යනකොට කෙනෙක් ඉන්නවා අර භික්ෂුන් වහන්සේලා අතර එහෙම සිවුරක් පොරෝගෙන පැවිදිච්ච කෙනෙක් දුස්සීලකම් කරපු කෙනෙක් එහෙම ඉඳගෙන ඉන්නවා සද්ද නැතුව. මොගලන් හාමුදුර නැගිටලා ගියා ළඟට. ගිහින් කියනවා භික්ෂුව තථාගතයන් වහන්සේ ඔබව අඳුනගත්තා. ඔබ සංඝයාට අයිති නැති කෙනෙක් කියලා. ඔබ අපිරිසිදු කාය කර්ම තියෙන භික්ෂුවක්. ඔබ පරාජිකා වෙච්ච කෙනෙක්. ඔබ සංඝයාට අයිති නැහැ. වහාම පොයේ සීමාවෙන් නැගිටලා එළියට යන්න කිව්වා. සද්ද නැතුව ඉන්නවා ගවවිල්ලා වගේ වින් බලන්න. දෙවනිව තාම කීවා නෑ තුන්වෙනි වතාවේ කියවන ආනන්ද හාමුදුර නැකිට්ට. නැකිටලා ආනන්ද හාමුදුර ගිහලා උරුයිසෙන් අල්ලලා නැකිට්ටෝ නැකිටිනවා. නැකිට්ටෝලා උරුයිසෙන්ම අල්ලගෙන එළියට එක්කගෙන ගිහලා එළියට දැම්මා. දාලා ඉවරලා පොයි සීමාවේ දොර වැහුවා. දොර වහලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දුස්සීල භික්ෂුව සංඝයා අතරින් ඉවත් කරා. තථාගතයන් වහන්සේ උපෝසතේ දේශනා කරන සීක්වා කියලා ආරාධනා කළා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒක දේශනාවේ මේ විදිහටම තියෙනවා. බලන්න මොග්ගල්ලාන තථාගතයන් වහන්සේ හිත පිරිසිඳ දකිද්දී මුගලන් හා මොග්ගල්ලාන ඔබ නැවත නැවතත් කියද්දි මේ භික්ෂුව ගල් කිල්ල වගේ බිම බලාගෙනම හිටියනේ කියනවා. ඒ කියන්නේ මේ විදිහටම සද්ද නැතුව හිටියා. බලන්න ඉතින් ඒ කාලේ එසේනම් මේ කාලේ කවර කතාවද නේ? ඉතින් වගේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහත් එහෙම හිටියා. අන්තිමට ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් දවසක පටන් සංඝයාගෙන් එක්කෙනෙක් හෝ අපිරිසිදු භාවයටපත් වුණාද එදා පටන් තථාගතයන් වහන්සේ සංඝයා සමගායි කවදාවත් පෝය කරන්නේ නැහැ කියලා. ඊළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාටම එකතු වෙලා පෝය කරගන්න ඒ වෙලාවේ පැවරුවා. පවර්ලා බුදුරජාණන් වහන්සේ වැඩම කරා උන්වහන්සේගේ කන්ද කුටියට. එදා බුදුරජාණන් වහන්සේ ඔය සිදුවීම මුල් කරගෙනත් මේ දේශනාව මේ විදිහටම විස්තර කරා. ඒක සූත්‍ර පිටකේ දෙපොලක තියෙනවා මේ දේශනාවම එකක් තමයි පහාරාද සූත්‍රය ඊළඟට උපෝසත සූත්‍රය. එතකොට දැන් බලන්න මේ ඒ අනුව බලපුවාම කෙනෙක් කයින් කරාට හිතේ නැද්ද කරපු දේවල් තියෙනවා. කොච්චර ලෝකයාට හැංගිලා වැරදි වැඩ කරත් පහු වැඩ කරත් ඒවා Tamange හිතේ තියෙනවා. හිත දකින ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඒවා පිරිසිඳ දකින දෙවියනුත් දකින ඒක දේශනාවක තියෙන අංගුත්තර නිකායේ තියෙන මහණෙනි මේ ලෝකේ තමන් ගැන හරියටම තමන් ගැන සම්පූර්ණයෙන්ම දන්නේ තමන්මයි කියලා. එතකොට තමන්ගේ හෘද සාක්ෂි නෙමෙයිද තමන් ඇත්තද බොරුද තමන් බොරුවද කරන්නේ සුදුද කළුද ඔක්කොම දන්නේ. තමන්ගේ හෘද සාක්ෂි දකින්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තමන් ගැන තමන් දකින්න යම්සේද ඒ විදිහටම හිත දකින්න දෙවියනුත් තමන් ගැන දන්නවා ඒ වගේම හිත දියුණු කරපු පරචිත්ත විඥාන ඥාණය ඇති ශ්‍රමණ බ්‍රාහ්මනවරුත් ඒ පුද්ගලයන් මේ විදිහටම අඳුන ගන්නවා කියලා. එතකොට සාමාන්‍යකින් මේ ප්‍රායෝගිකව පේනවනේ කොච්චර මොන ජඩ වැඩ කරලා පූජාවට්ටි අරගෙන ගිහිල්ලා දෙවියන්ගෙන් ඉල්ලුවත් දෙවියෝ දන්නවනේ මේ එන එක මොන જાති කෙනෙක්ද කියලා. එතකොට කොයිතරම් ඉල්ලීම් ඉල්ලුවත් දකින්නවා ඒවා ඔක්කොම හිතේ තියෙනවා තමන් කරපු කියපු දේවල් ඔක්කොම බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි කෙනෙක් සිවුරක් පොරෝගෙන හිටියත් දුස්සීල වුණා නම් ඒ සැනින් හරියට මලකුණක් මොහොතෙන් ගොඩ ගහනවා වගේ බුද්ධ ශාසනයෙන් එළියට විසි කරනවා ඒක බුද්ධ ශාසනය තුල තියෙන ආශ්චර්ය අద్భుත කාරණයක් ඒක නාට කිසිම ශාසනික වරප්‍රසාදයක් නැහැ එයා ශාසනයෙන් එළියට විසි වෙලා යනවා. එතකොට ඒ නිසයි කිව්වා මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආස කරන්නේ. ඇයි සිල්වතුන්ගේ ශාසනයක්? පිළිසිදු අයගේ ශාසනයක් නිසා ආසයි ඔන්න තුන්වෙනි කාරණය. හතරවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔබ කිව්වා අසුරය මහා සාගරයට ආස කරන හතරවෙනි කාරණේ හැටියට මතකද? මහා සාගරයේ කොයිතරම් වැස්සත් කොයිතරම් ගංගාවල් ගලාගෙන ආවත් මහා සාගරේ පිරිලා ඉතිරිලා යන බවක් හෝ අඩුවීමක් හෝ පේන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනෙත් නිර්වාණ ධාතුව කියන්නේ අසංකතයි කිය. කොයිතරම් දෙනා අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවත් මගේ බුද්ධ ශාසනයේ අඩුවීමක්වත් වැඩිවීමක්වත් නිර්වාණ ධාතුවේ දකින්න නැtei කිය. තේරුණාද ඔබට ඒක? සංකත කියන්නේ හේතුන් නිසා හටගත්තු දේවල්. ඒවා වෙනස් වෙනවා. සංකත වල ස්වභාවය තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තියෙනවා. හට ගන්නවා, නැති වෙනවා, විනාශ වෙලා යනවා. නිවන කියන එක තමයි ලෝකේ තියෙන අසංකතම දේ. එතකොට බුද්ධ ශාසනය තුල සීමාවක් නැහැ කෙනෙකුට මේ බුද්ධ ශාසනය තුල පිරිනිවන් පාන්න රහත් වෙන්න පුළුවන් 1000කට විතරයි. ඊට වඩා එක්කෙනෙකුටවත් බෑ. අන්න එහෙම සීමාවල් නැහැ. කොයිතරම් දෙන අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවත් ඒ නිර්වාණ ධාතුවේ අඩුවීමක්වත් වැඩිවීමක්වත් නැtei කිය. කොච්චර වැස්සත් කොයිතරම් ගංගා ගලාගෙන ආවත් මහා සාගරේ පිරීලා ඉතිරිලා උතුරලා යන්නේ වගේ කොයිතරම් දෙනා ධර්මය අවබෝධ කරලා පිරිනිවන් පෑවත් නිර්වාණ ධාතුව අසංකතයි ඒක පිරීලා ඉතිරිලා යන ස්වභාවයක් නැහැ ඒ නිසා මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට ආස කරනවා. අන්න එහෙනම් හතරවෙනි කාරණේ බුද්ධ දැන් ඔබ කල්පනා කරන මම බුද්ධ ශාසනයට පෑදුනේ මේ නිසාද? තමන් බලන්න ඕනේ මම මේ කරුණ ගැන අවබෝධයක් තියනවාද කියලා තමන් තමා තුලින් බලන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද ඔබ කිව්වා අසුරයෝ මහා සාගරයට ආශා කරන පස්වෙනි කාරණේ තමයි ගංගා යමුනා අචිරවති සරබු මහී කියන මේ ගංගාවල් ගලාගෙන ඇවිල්ලා මහා සාගරයට වැටුණාට පස්සේ පැරණි නම් ගොත් අතහැරලා පොදු නාමයකටපත් වෙනවා. ඒ මොනවද? සාගර ජලයේ බවටපත් වෙනවා. ඒ නිසා මහා සාගරයට අසුරිය ආස කරනවා කියන පොදු නාමයක් තියෙනවා. වෙන් වෙන්ව නැහැ මහා සාගරය තුල. බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේ කියනවා. නොයේ කුල වලින් ඇවිල්ලා පැවිදි වෙනවා. බ්‍රාහ්මණ කුලයේ අය පැවිදි වෙනවා. ශාස්ත්‍රීය රාජ කුලවල රජ පරම්පරාවල අය පැවිදි වෙනවා. ඊළඟට ශුද්‍ර කියලා ඒ කාලේ හඳුන්වපු නොයෙක් පහත් කුලවල අය ඇවිල්ලා පැවිදි වෙනවා. එතකොට නොයෙක් නම් ගොත් තියෙන නොයෙක් කුල වර්ගවල අය ඇවිල්ලා බුද්ධ ශාසනය තුළ පැවිදි වෙනවා. අර ගංගා නොයෙක් නම් තියෙන ගංගාවල් ඇවිල්ලා සාගරයට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඒ සියලු දෙනාම ඇවිල්ලා පැවිදි වෙලා බුද්ධ ශාසනයට ඇතුළු වුණාට පස්සේ පැරණි නම්ගොත් ඔක්කොම අතහරිනවා කියලා. බුද්ධ ශාසනය තුල ඒ සියලු දෙනාටම පොදු නාමයක් තමයි කියව පාවිච්චි කරන්නේ. ඒ තමයි කියව ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන ගණයට කියවයිති වෙන්නේ. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝ. බුදුරජාණන් වහන්සේගේ දරුවෝ බවට තමයි කියපත් වෙන්නේ ඔක්කොම. ඒ තුල පැවිදි වෙලා බුද්ධ ශාසනයට ඇතුළු වුණාට පස්සේ මේ හාමුදුරුව අසවල් කුලේ මේ හාමුදුරුව අසවල් කුලේකෙන් එහෙම ભેද නැහැ අන්න බුද්ධ දේශනාව. එතකොට බහලා තියනවාද අර අසවල් කුලේ හාමුදුරුව තමයි අනාගාමී වෙලා හිටියේ. ඒ හාමුදුරුව උසස්. අර පහත් කුලේ කෙනේ සෝවාන් වෙලා හිටියේ. එයා එච්චර එහෙම තියනවා කොහෙවත් අහලා. නෑ. එතකොට එහෙම නෑ. ඒක තමයි බුද්ධ ශාසනයේ තියෙන ස්වභාවය. කොයිගම රහතන් වහන්සේලා එහෙමයි ඉන්නවද? අහලා තියෙනවද එහෙම? බලවකුලී රහතන් වහන්සේලා එහෙම නෑ කොහෙවත්. බුද්ධ ශාසනය තුල ඉන්නේ ඔක්කොම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණය. ඒ ඔක්කොම පොදු නාමයකටපත් වෙන්නේ. මොන කුලෙන් ආවත් මොන જાතියෙන් ආවත් ඒ ඔක්කොම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන ගණයට තමයි අයිති වෙන්නේ. අන්න ඒක බුද්ධ ශාසනය තුල තියෙන ආශ්චර්ය අද්භූත කාරණයක්. එතකොට ඒ නිසයි කියනවා මගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට ආස කරන්නේ. දැන් එහෙනම් ගිහි ශ්‍රාවකයෝ තුල තියෙන පුළුවන් දේ. නෑ. ගිහි ශ්‍රාවකයෝ තුලත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව. එතකොට ඊයටත් ඒව අදාළයි. Taman තුලත් තියෙන්න ඕනේ කුල නම් ගොත් ભેද නැතුව manussත්වය අගය කරගෙන මිනිස්සෙක් හැටියට කල්පනා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ නිසා අන්න තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය කිරී පහදිනවා නම් ඔන්න පහදින්න හේතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනෝ පහරාද දැන් ඔබ කිව්වා අසුරිය මහා සාගරයට ආස කරන ඊළඟ කාරණේ තමයි මතකද? මහා සාගරය තුල එකම රසයක් තියෙන ලුණු රසය, ලවණ රසය කොහෙන් ගත්තත් එකම රසයයි වතුර. බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනයත් කොතනින් ගත්තත් එකම රසයයි කියවා තියෙනවා. ඒ තමයි කිය විමුක්ති රසය. එතකොට කෙනෙක් මොන බුද්ධ දේශනාව කියෝලා ඒක නුවණින් විමසලා බැලුවත් ඒ දේශනාව ඔස්සේ තියෙන විමුක්ති රසයමයි 84000ක ධර්මස්කන්ධයක් තියෙනවා ඒ ධර්මයේ හැම තැනක්ම ඉලක්ක කරලා තියෙන විමුක්තිය එතකොට මේ ධර්මයේ ඉගෙන ගන්න කෙනා ධර්මයේ දියුණු කරන කෙනා ඒ බුද්ධ දේශනා කොයි පැත්තෙන් ගත්තත් බුද්ධ වචන මොන විදිහට කොතන ඉඳන් කියවන්න ගත්තත් අපි ගමු දීඝ නිකාය හෝ සංයුත්ත නිකාය හෝ අංගුත්තර නිකාය හෝ කුද්දක නිකාය හෝ ඒ නිකාය කියන්නේ කොටස. බුද්ධ දේශනා දීර්ඝ වශයෙන් තියෙන බුද්ධ දේශනාවට කියන දීඝ නිකාය. මධ්‍යම ප්‍රමාණි බුද්ධ දේශනා ඇතුළත් කොටසට කියන මජ්ක්‍ධිම නිකාය. අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ බුද්ධ දේශනාවලට කියන අංගුත්තර නිකාය. අංක කොටස් 1ක් 2ක් 3ක් මේ විදිහට විස්තර කරපු දේශනා. ඊළඟට විශේෂ මාතෘකාවකදී කැටි කරපු දේශනා තියෙන සංයුත්ත නිකාය. ඊළඟට කුද්දක නිකායේ අනිත් කොටස් ඔක්කොම සූත්‍ර පිටකයට කොටු කරලා තියෙනවා. එතකොට මේ දේශනා කොහෙන් ගත්තත් මොන බුද්ධ දේශනාව කියවලා ඒ ඔස්සේ විමසලා බැලුවත් එයාට දැනෙන්නේ එකම රසයයි. විමුක්ති රසය තමයි දැනෙන්නේ. අන්නේ නිසයි කියන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට ආස කරනවා. ඔන්න දැන් මතක තියාගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරයෝ මහා සාගරයට ආස කරනවා කියලා හත්වෙනි කාරණේ හැටියට මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. වටිනා මණික් වර්ග. සක්සිලා මුතු වෙරළුමිණි ආදී වටිනා මණික් වර්ග මහා සාගර පතුලේ තියෙනවා. ඒවා දැකලා සාගරයට ආස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනය කියන්නේ මහානීය සම්පත් වලින් පිරිසාගරයක් මගේ බුද්ධ ශාසනය තුල තියෙන වටිනාම මාණික්ක වර්ග තමයි කියව සතර සතිපට්ඨාන නැති මාණික්ක හතරක් තියෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා මාණික්ක රත්න හතරක් තියෙනවා සතර ඉරුදිපාද කියලා මාණික්ක රත්න හතරක් තියෙනවා. පංච ඉන්ද්‍රිය කියලා මාණික්ක පහක් තියෙනවා. පංච බල සප්ත බොජ්ජංග ආර්ය ස්ථායික මාර්ගය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මගේ බුද්ධ ශාසනය තුළ තියෙන වටිනාම මාණික්‍ය වර්ග වටිනාම සම්පත්තික තමයි කියන ওই සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ටික. ඒවේ වටිනාකම දන්න නිසායි කියනවා. දැන් අසුරය දිව්‍ය ලෝකේ ඉඳන් මොහොතට ආස කරන්නේයි මොහොදු පතුලේ තියෙන වටිනා මාණික්‍ය වර්ගවල වටිනාකම දැකලා සම්පත්තික දැකලා බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට ආස කරන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන මේ වටිනාම මාණික්‍ය රත්න 37 සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ වටිනාකම අඳුනාගෙනමයි කියන්නේ. එතකොට ඔන්න ඔබ දැන් විමසලා බලන්න ඕනේ මම බුද්ධ ශාසනය කෙරෙහි පැහැදුනේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන දැනගෙනද? අන්න දැනගන්න ඕනේ. ඒවා ඉගෙන ගන්න ඕනේ. අන්න එතකොටයි Tamanට මේ ධර්මයේ තියෙන වටිනාම දේවල් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔබ සඳහන් කරා අසුරිය මහා සාගරයට ආස කරනවා කියලා මහා සාගරයේ ඉන්න අමනුෂ්‍යයන්ව දැකලා යොදුන් 100 200 300 විශාල ශරීර තියෙන අద్భుත අමනුෂ්‍යයන් දැකලා ඒ අයගේ ශරීරවල තියෙන විශාලත්වය ඒ අයගේ ශරීරවල තියෙන গুপ্ত බව දැකලා පුදුමාකාර විදියකින් පුදුමයටපත් වෙලා ඔබ මහා සාගරයට ආස කරන අසුරෙක් බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද මගේ බුද්ධ ශාසනය තුලත් මහානීය පුද්ගලයෝ ඉන්නවා කියව අට දෙනෙක්. ඒ අය දැකලායි කිව්වා ඒ අයව අඳුනගෙනයි කිව්වා මගේ අනිත් ශ්‍රාවකේ බුද්ධ ශාසනයට ආස කරන්නේ. කවුද මේ මහානීය පුද්ගලයෝ ටික? සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා සකදාගාමි ඵලයටපත් වෙච්ච කෙනා අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනා අරහත්ත්වයේ පිණිස මාර්ගයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේ දැන් අපි උදේහවා ඔය කියන්නේ වදිනකොට අට්ඨ පුරිස පුද්ගල කවුද මේ පුද්ගලයාට දෙන ඒ ඔයයි යදිදන් චත්තාරි පුරිස යුගානි යුගල වශයෙන් හතරයි සෝවාන් මාර්ගඵල එක යුගලයක්. සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. එතකොට යුගල වශයෙන් හතරයි. අට්ඨපුරිස පුද්ගල පුද්ගල වශයෙන් බෙදුවොත් අට දෙනයි. ඒ අය තමයි බුද්ධ ශාසනය තුල ඉන්න මහානීය සම්පත් ටික. වටිනාම පුද්ගලයෝ ටික දෙනා. ඒ අයගේ වටිනාකම, ඒ අයගේ ගුණධර්ම වල වටිනාකම දන්න අනිත් අය මොකද කරන්නේ? බුද්ධ ශාසනයට ඇලුම් කරනවා මමත් මේ ධර්මයේ දියුණු කරලා මේ මට්ටමටපත් වෙනවා කියලා ආශා කරනවා බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආශා කරන්නේ ඔන්න ඔය කරුණ වට නිසායි කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළා දැන් මතක දාන්න පළවෙනි එක තමයි බුද්ධ ශාසනේ පිළිවෙලින් ගැඹුර කරා යනවා මහා සාගරේ පිළිවෙලින් ගැඹුර කරා යනවා වගේ බුද්ධ ශාසනයත් ටිකෙන් ටික ටිකෙන් ටික තමයි අවබෝධය කරා ධර්ම මාර්ගයේ දියුණු වෙවි ධර්ම අවබෝධයට නැඹුරු වෙයි. ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. දෙවෙනි එක මොකද? මහා සාගරයේ වෙරළ සීමා කරගෙන තියෙනා වගේ බුද්ධ ශාසනේ සීලය සීමා කරගෙන තියෙන සිල්වතුන්ගේ ශාසනය. තුන්වෙනි එක තමයි මහා සාගරයේ මලකුණු රඳින්නේ මලකුණු ගොඩ ගහනවා. ඒ වගේ මගේ බුද්ධ ශාසනය තුල යමෙක් දුස්සීල වුණොත් එයා සාගරය තුල තියාගන්නේ. එතන බුද්ධ ශාසනයට අයිති නෑ ගොඩට ගහන. වෙරළෙන් එළියට විසිවිලා. මලකුණ ගොඩ ගන්න. එතකොට ඊළඟ එක මොකක්ද? මහා සාගරේ කොයිතරම් වැස්ස වැස්සත් කොයිතරම් ගංගා ගලාගෙන આવත් පිරිලා ඉතිරිලා යන්නේ. ඒ වගේ තමයි කියනවා මේ බුද්ධ ශාසනයේ කොයිතරම් දෙන අරහත්ත්වයට පත් වෙලා පිරිනොන් පෑවත් නිර්වාණ ධාතුවේ උතුරලා යාමක් හෝ පිරියාමක් හෝ අඩුවීමක් නැtei කිය. ඊළඟට විස්තර කරා ගංගා යමුනා චිරවති සරබෝ කියන මේ මහා ගංගා වලින් එන වතුර සාගරයට වැටිලා පොදු නාමයකටපත් වෙනවා. සාගර ජලයේ බවටපත් වෙනවා. ඒ වගේ තමයි කියව නොයේ කුලවලින් නොයේ ගෝත්‍රවලින් ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා බුද්ධ ශාසනයට ඇතුළු වුණාට පස්සේ මගේ ශාසනය තුළ ભેදයක් නැtei කියලා. ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ දරුවෝ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් බවට පත් වෙනවා. ඒ නිසයි කිය මේ ශාසනයට ආශා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහා සාගරයේ ජලය කොහෙන් ගත්තත් ලුණු රහයි, ලවණ රහයි. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනයේ මේ ධර්මස්කන්ධේ කොතනින් අරගෙන බැලුවත් කොහෙන් අරගෙන ධර්මයට ඇතුළු වුණත් එකම රසයයි දැනෙන්නේ. ඒ තමයි විමුක්ති රසය. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පහරාද මේ මහා සාගරයේ තියෙන වටිනාම මණික් මුතු ශක්ශිලා වගේ සම්පත් දැකලා ඔබ සාගරයට ආස කරනවා වගේ මගේ ශ්‍රාවකයොත් බුද්ධ ශාසනයේ තියෙන වටිනාම සම්පත් ටික දැකලායි කිය සාගරයේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ඒ තමයි කියව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාගරය තුල ඉන්න අద్භූත විශාල සත්ත්ව කොටස් වගේ තමයි මගේ බුද්ධ ශාසනය තුල ඉන්න මහානීය පුද්ගලයෝ අට දෙනා. ඒ අෂ්ටාරි පුද්ගලයන් මාර්ගඵලලාභීන්ව අඳුනගෙන තමයි කියව අනිත්‍යයි බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ. ඒ නිසා ඔන්න ඔබ තේරුම් ගන්න ඔබත් බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. තිසරණේ පිහිටිය හැමදාම තුනුරුවන් සරණ යනවා 500 සමාදන් වෙනවා තමන් බලන්න ඕනේ මම බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ බුද්ධ ශාසනයට මම ආශා කරන්නේ මේවා අඳුනාගෙනද එහෙම අඳුනගත්තේ නැත්නම් මොකද වෙන්නේ අපිට අපි මේවා අඳුනගත්තේ නැත්නම් මොකද වෙන්නේ අපි අපිමයි අපි විශ්ින්නේ අපි එළියට යන්නේ ඒ කොහොමද දැන් අපි හිතමු කවුරු හරි ඔන්න බස් එකක නැගලා යනවා ලංකාවේ. මෙහිනම් නෙමෙයි ලංකාවේ. යනකොට හාමුදුරු ටිකක් පෙළපාලියක් සිහි උස්සගෙන කෑ ගහනවා, ගහ ගන්නවා. කෙනෙක් කල්පනා කරනවා අපි මේ කුන්ද අපි සරණ යන්නේ. හරිද වැරදිද? හරිද වැරදිද? වැරදි. අපි සරණ යන්නේ කාවද? අට්ඨපුරිස තුග්ගලා සෝවාන් මාර්ගයනයි සෝවාන් ඵලයටපත් වෙච්චයි. සකදාගාමි මාර්ගයනයි සකදාගාමි ඵලයටපත් වෙච්චයි. අනාගාමි මාර්ගය නැ අනාගාමි ඵලයටපත් වෙච්ච රාතන මාර්ගඵලලාභී. එතකොට අර වගේ අපි කෙනෙක් දැකලා දුස්සීල කෙනෙක් දිහා කල්පනා කරලා අපි ශාසනය ගැන අපි කලකිරුණොත් කාටද වරදින්නේ? අපටයි වරදින්නේ. එතකොට කල්පනා කරන්න ඕන මේ මලකුණා. ගොඩ ගහපු මලකුණා. ඒ වගේ තමයි කාගේ හරි වැරද්දක් දැක්කම එයාට බැල බැල ශාසනය ගැන කලකිරින්න අපිට බුද්ධ ශාසනයත් එපා වුණා. එහෙම කියන්නේ සමහර එතකොට කාටද වැරදිලා තියෙන්නේ? Tamanටමයි. එතකොට කල්පනා කරනවා අනේ පව් මේ මලකුණක් කියලා හිත හදාගත්ත එච්චරයි. එහෙම නැත්නම් Taman විසින්ම Tamanගේ ගුණ නසාගෙන Taman විසි වෙන්නේ එළියට. ඒ නිසා බුද්ධ ශාසනය කියන්නේ පිරිසිදු තැන. බුද්ධ ශාසනය කියන්නේ සිල්වතුන්ගේ තැන. සිල්වත් කෙනෙක් තමයි මාර්ගඵල අවබෝධ කරගෙන ධර්ම අවබෝධය කරා යන්නේ. යමෙක් ඒ ශාසනය තුළ දුස්සීල වුණා නම් එයා මලකුණ වගේ ගොඩ ගන්නවා. එච්චරයි. ඒ නිසා ශාසනයේ තියෙන පිරිසිදු භාවය අඳුන ගන්නට ඕන. අද ධර්ම දේශනාවේදී අපි කියමු කරුණ ටික හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත කරපු ආකාරය සිහි කරන්න. උන්වහන්සේ දවසේ පැය 24 පැය දෙකයි නිදාගත්ත පැය 22ක්ම දෙව් මිනිස් ලෝකයා කෙරෙහි කරුණාවෙන් ගන්නියම් ගත් පුරා වැඩම කරමින් ධර්ම දේශනා කරමින් වැඩ සිටි. එතකොට ඔබට අද බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 2553ක් ගියා. ඔබටත් මොකක් හරි පිනක් තිබ්බා බෞද්ධයෙක් කියලා බණ ටිකක් හරි අහන්න. ලෝකේ කෝටි ගාණක් ඉන්නවා බණ අහන්න නැත. බෞද්ධ පවුල්වල ඉපදිච්ච ඉන්නවා ලක්ෂ ගණන් මෙලෝ බණපදයක් අහන්න පිනක් නැත. නැත්ද එහෙම? ඉන්නවා. කොට ඒ වගේ හිත නැමෙන්නේ එහෙම. උපතින් බෞද්ධ වුණා කියලා හිත නැමෙන්නේ බණ අහන්න. එතකොට ඒ වගේ පිනක් තියෙන්න ඕන ධර්මය හම් පෙරපින් තියෙන්න ඕන. පුබ්බේච්ච කත පුඤ්ඤතා කියන. පෙරපින් තිබ්බොත් තමයි ධර්මය හම් උනත් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ පින්වතුන් අද දවසේ ඒ වගේ පින් දහම් කරලා තිබ්බ නිසා මේ පින්වතුන්ට මේ රටකට ආවා. දැන් බලන්න මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ ස්පර්ශයක් ලැබපු පාද ස්පර්ශයක් ලැබපු රටවල්ද මේ? නෑ. නමුත් අද ඔබ මෙහි ඉඳන් ලංකාවේ ඉන්න අයට වඩා හොඳට බල අහනවා ධර්මයේ දිනු කරගන්න. ඒකට කොහේ හිටියත් ඔබට ඒ පරිසරය සැලසීලා තියෙනවා. ඒ නිසා ඒ පිරිස එකතු වෙලා මේ රටේ බණහනව පන්සල් හදාගෙන ඒ ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් උදව් උපකාර කරමින් මේ පින්කම් කරමින් කටින පින්කම් කරනවා. ඉතින් වගේ විශාල ධර්මස්කන්ධයක් දිනු කරනවා භාවනා කරන අය ඉන්න හොඳට භාවනා කරන අය මුණ ගැහෙනවා මට. ඉතින් ඒ නිසා ඒ වගේ ධර්මයේ දියුණු කරන පිරිස් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. ලෝකේ කොහේ හිටියත් ඉන්න තැන නෙමෙයි වැදගත් වෙන්නේ. හඳේ හිටියත් හිතේ ධර්මී තියෙනවා නම් ධර්මී දියුණු කරන්න පුළුවන්. ජේතවනාරාමේ හිටියත් හිතේ ධර්මී නැත්නම් අපාය තමයි. හිතේ ධර්මී නැත්නම් දැන් දේවදත්ත ජේතවනාරාමේම හිටියා. එක වහලයට හිටියා. අඩුගානේ මනුස්ස ජීවිතයක් ලබන්න පින නැති වුණා. ඉතින් අපාය ගියා. ඉතින් වගේ ඒක තමයි ස්වභාවය. ඉන්න තැන නෙමෙයි වැදගත් වෙන්නේ. Tamange හිතේ තියෙන ධර්මයේද Taman සිල්වත්ද Taman ධර්මයේ කරා යන උත්සාහයක් වීර්යයක් තියනවාද කියන එකයි වැදගත් ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට ඊටාම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ. මේ මනුස්ස ජීවිතේ බුදුරජාණන් වහන්සේ වෙන තන අග තියෙන පිණි බිඳුවක් වගේ. කොයි වෙලාවෙ බිමට වැටෙයිද කියන්න බෑ. ඒ වගේ තමයි මේ මනුස්ස ජීවිතේ සැනින් බිඳිලා යනවා. මේ හොඳට ඉන්න මිනිස්සයා කතා කරලා ගිහින් නිදා ගන්න උදේ ආරංචි වෙනවා මැරිලා කියලා. නැද්ද? ඒක තමයි ස්වභාවය. ඒ නිසා කෙනෙකුට විනාඩියක් දෙකක් ඇති පරලෝය. හදිසි අනතුරු වලින් මැරෙනවා, නොයෙක් ලෙඩ රෝග වලින් මැරෙනවා, නොයෙක් විපත් වලින් මැරෙනවා. වයස ભેදයක් නැහැ, ආයුෂක් නැහැ, තැනක් නොතැනක් නැහැ, ඕනෑම තැනක ඕනෑම මොහොතක මැරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනයක් වුණ ගැහිච්ච වෙලාවේ අප්‍රමාදීව මේ බුද්ධ ශාසනය කෙරෙහි පහදින්න ඕන අර කියපු කරුණු තේරුම් අරගෙන අවබෝධයෙන්මයි ඊළඟට බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න 37 අධ්‍යයනය කරලා ඉගෙන ගන්නට ඕන සතිපට්ඨානෙ සතර සම්‍යක්පදාන වීර්ය පංචේන්ද්‍රිය පංචබර සප්තබොධ්‍යංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේවා තමන්ගේ ජීවිතය තුළ ඉගෙන ගන්න උත්සාහයක් ගන්න පොතපත කියවල ධර්මඥානෙ ගොඩනගා ගන්න උත්සාහයක් ගන්න. අන්න එතකොටයි Tamanට බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම අදිෂ්ඨානයක් ඇති කරගන්න මගේ ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ශනේන් ශනේ මරණේ කරා ලං වෙන. මරණේ නැමැති අනුතර ඉදිරියේ අප්‍රමාදීව මම නම් ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් පින්වත්නි අද දවසේ ඔබ තුනුරුවන් වන්දනා කළා, ගිලන් පස බුද්ධ පූජාවන් පවත්වලා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේම මේ කටින සිවුර එකතු වෙලා බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් මහාන උදව් උපකාර කරලා විශාල පුණ්‍ය ධර්මයක් රැස් කරගත්තා. ඉතින් මේ රැස් කරගත්ත පින් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ශිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන ගාථාවකි මහාකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං සදාත් ඒ වගේම අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වත් සෑම සියලු දෙනෙක් නමම මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහි කරගන්න ඔබේ මිය පරලෝකේ ඥාති හිත මිත්‍ර ආදීන් ඉන්නවනම් ඒ සෑම සියලු දෙනාම සිහි කරගෙන පින් අනුමෝදන් කරන්න. මිය පරලෝකේ ඥාතීන් මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා. මිය පරලෝකේ ඥාතීන් වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියා. ඉදම්මේ ඥාතීනම් ඔබේ ඥාති හිත මිත්‍රාදී හැම දිනෙකටමත් දූ දරුවෝ ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ ධර්ම දේශනාව සංවිධානය කරපු පින්වත් හැම දිනෙකටමත් මේ පින් එකාකාර උපකාර වේවා කාය චිත්ත පීඩා දුරු වේවා තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකගන්නේ සැලසේවා හැම දිනාටම ගන්න හිරෙන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තමන්ගේ ජීවිතයේ තුල ධර්මයේම දිනු කරගන්න තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවන්නේ සැලසේවා හැම දිනාටම සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම දිනු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු හොඳයි නෝම වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු හැමදිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැමදිනාටම තිරුවන් සරණයි